අපි දවස් 3ටම ගත්ත දවස් 4ටම ගත්ත මූලික තේමාව දැන් මම ළඟ සතිය තියෙනවද නැද්ද නැත්නම් මේ සතිය තියෙනවා කියලා හිතාගෙන ඉන්නවද එහෙම නැත්නම් ඒක නිකන් හිතලුවක්ද ඇත්තටම බුදුහාමුදුරුවෝ අදහස් කරපු සතිය මේකද කියලා ප්‍රත්‍යක්ෂණී කර බැලීම මෙතනින් යනකොටවත් කාය ළඟ තුල හර නැත්නම් ඒ කියන්නේ වැඩමුළුවේ ඉවරලා යනකොටවත් නැත්නම් ඒක ඕගොල්ලන්ගේ දෝෂයක් නෙවෙයි ඒක තනිකර මගේ දෝෂේ ඒක උගන්වන ගුරුවරයාගේ 100%ක්ම වගකීම කියලා බුරුමේ පණ්ඩිත ස්වාමීන්සේ 100%ක්ම වැරද්ද බාර ගන්න. මොකද අපිට කිසිම තැනක මේක උගන්වන්නේ නැහැ. කිසිම විශේෂ ධාරාවක මේක නැහැ. ඉගැන්නුවත් අපි ළඟ තියෙන අමු තකතිරුවමක් නේ. අමු මෝහයක් නේ තියෙන්නේ. මෝහ වේපුල්ලතාවයනේ තියෙන්නේ. ඒ මෝහ තනුකත්වය. මෝහේ තනුක භාවයේ ඇති වෙනකොට ඒ ඒ ඒ වැඩේ කරලා දෙන්නේ සතිය හරහා කියන පුද්ගලෙක් තමයි මම. වෙන මොනම දෙයකින්වත් නෙවෙයි සතිය තියෙනවනම් රාග දෝෂ මොහ තනුක වෙනවා. සතිය නැත්තම් රාග දෝෂ මොහ වැඩෙනවා. බොහොම සරල සමීකරණයක් මම ඔළුවේ තියානේ. උගව දෙනෙක් ඒකට කැමති නෑ. ඒගොල්ලෝ කියනවා එහෙම නෙවෙයි ගොඩක් ඒකට විචල්්‍ය සාධක ගොඩාක් තියෙනවා. උභාන්ති කොහොමද මේ තනි සතියට ඔක්කොම හේතුව මම කමන්නේ ඕගොල්ලෝ ඕනේ විචල්්‍ය සාධකයක් තියාගන්න. මම ගත්තේ එකයි. යම් වෙලාවක සතිය තියෙනවද තියෙන හැම වෙලාවෙම රාග ద్వේෂ මෝල තුනී වීමක් ක්ෂය වීමක් වැය වීමක් සිද්ධ වෙනවා. කොයි වෙලාවක හරි සතිය නැද්ද? එහෙමනම් අනිවාර්යයෙන්ම රාගේ විපුල භාවයට යනවා, ద్వේෂේ විපුල භාවයට යනවා, මෝහේ විපුල භාවයට යනවා. මේක කොහොමද දන්නේ? රාග ద్వේෂ මොහ පැත්තක දිවිච්චයිකෝ මට සතිය තියනවාද කියලා. ඉතින් ඒක මේ අද මේ වෙනකොට ලෝකයේ විශාල වශයෙන් පරීක්ෂා කරන දෙයක්. ඒකට අපිට තියෙනවා එක ප්‍රභාවයක් අපේ අටුවාචාරින් වහන්සේලා බුද්ධජනනාංශ කියපු දේ විස්තර කරලා දෙන්න. ඒකෙත් අඩු පාඩු ගන්නම් තියෙනවා. සතිය විස්තර කරනවා ලක්ෂණ රස පච්චවට්ටාන පදට්ටාන කියලා ක්‍රමයකට හැම චෛතසිකයක්ම විස්තර කරනවා ඒකේ. ඒතර සතිය තියනවද නැද්ද කියලා බලන්න තියෙන ලක්ෂණය පෙන්ලා දෙලා තියෙන්නේ අපිලාපන ලක්ෂණා සති. සතිය තියෙනවා නම් අරමුණක පොලාපණින්නේ අරමුණක கிඳා බහිනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා පිලාපන ලක්ෂණය කියලා කියන්නේ අපි ලබු කබලක් දැම්මොත් වතුරකට රිජි ෆෝම් කයලක් දැම්මොත් වතුරකට පොරොපොමෝඩියක් දැම්මොත් වතුරකට ඒක වතුරම වතු පිට පොලාපැන පැන තියෙනවනේ කවදාකවත් එයාට යට යන්න බෑනේ ඊට පස්සේ හුලඟක් ආපු දිහාට ගහගෙන යනවනේ. නිකන් සල්විනිය ටිකක් වගේ, පාසි ටිකක් වගේ. ඒක තමයි අසත්‍යමත් හිත නානා අරමුණු විශ්ේ පාවි පාවි තිනවා. ඒක තමයි රාග වේපුල්ල භාවය කියලා කියන්නේ. රාගයේ තියෙන හිත රූපෙන් රූපයට පයින්නවා සද්දෙන් සද්දයට පයින්නවා ගඳෙන් ගඳට රසෙන් රසට කිසිම සීමාවක් නැහැ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ හුලං එන දිහාට ගහගෙන යනවා. ඒක නිකන් පිටණියක් මැද පත්තු කරව පහනක් වගේ හැම වෙලාවෙම පහන් දැල්ලේ හෙල්ලි හෙල්ලි තමයි තියෙන්නේ. ඉතින් මේකට මිනිස්සු කැමති. මේක තමයි මේ රසලෝලීත්වය කියලා කියන්නේ. මේක තමයි රසාස්වාදය කියලා කියන්නේ. මේක තමයි පීන කියලා කියන්නේ. තමයි ප්‍රීණනේ කියලා කියන්නේ. ඉතින් මේකට තමයි යන්නේ. එතකොට අපිට පේන්න තියෙන ලකුණ තමයි කිසිම අරමුණකට කිඳා බැසීමක් කරන්න බෑ. ඒ අරමුණේ මේ අරමුණට මේ අරමුණේ මේ අරමුණට පැන පැන යනවා නිකන් වඳුරෙක් පිස්සු ඇති වඳුරෙක් අත්ෙන් අතර පැන යන්න වගේ. ඒ වෙනුවට යම් වෙලාවකට අපේ හිත අපි කලින් නිගමනය කරපු බුදුහාමරොත් එක්ක එකග වෙච්ච එක අරමුණකටම ගිහිල්ලා ඒකටම නැවත නැවත යමින් ඒකේ තියෙන ලක්ෂණ රසපච්චුපට්ඨහන එහෙම නැත්නම් ඒකේ තියෙන ති ආකාර නිමිටි බලාගෙන ඉන්නවනම් ඔන්න හිතා ගන්න පුළුවන් දැන් අරමුණේ හිත ඇල්ලුවයි කියලා. නිකන් කටුමැටි පිටියකට කොහොල්ල තලියක් දමලා ගැහුවා තක් කාලා අල්ලන්නේ. ඒ වෙනුවට රබර් බෝලයක් දමලා ගැහුවොත් ගලකට පොලාපනින්නේ. ආන්නේ වගේ පොලාපැන පැන පැන පැන තිබුණ හිත එක චිත්තක්ෂණයක නැත්තම් චිත්තක්ෂණ දෙකක එක අරමුණක හිටියා. ඉතින් ඒකට නිදර්ශනය පොඩ්ඩක් විග්‍රහ කරන බුරුමේ පණ්ඩිස්වාංශය මතක් කරනවා අපි බෝලයක් උඩ දැම්මොත් ඒක අපි බම්ප් වෙනවනේ පැන පැන ගිහිලා යන අතර වෙන්නේ පහත්ම තැන තමයි. ඒක තමයි ස්වභාවය. නමුත් අපි සතපහේ කාසිය ටොස් කරුවොත් ඒක වැටිච්ච තැන අල්ලනවා මිසක් අය පෙරලෙන්නේ නැහනේ. නිසා දුස්සීල හිත කාම මිච්ඡාචාරය කරන හිත නානා අරමුණු વિશે දඟලන හිත පොළා පැන පැන පැන පැන පැන පැන ගිල පහත්ම තැන්ට යන. මිටි තැනින් වතුර බැස යේ. නමුත් සීලවන්ත හිත නැත්නම් අපි තුන් සතිවන්ත හිත කියමු. අපි කිව්වොත් මගේ හිත මට අනේ පොඩ්ඩක් වෙලා ආනාපානේ පවතිවා. අනේ මගේ හිත පොඩ්ඩක් වෙලා වම දකුණේ පවතිවා. අනේ මගේ හිත මේ බත් කනකොට පිඩු තුන හතරක්වත් කනකම් මට සතිය පවතිවා. අනේ නාන වෙලාදිම නාන බව දැනගන්න ලැබේවා කියලා බැලුවොත් අපිට සමහර වෙලාවට මේ වගේ වැඩමුළුවක් කරනවා තුන හතර දවස් වෙනකොට වෙනවා ඒ අරමුණේ கிඳා බහින ගතිය. ඒක කියනවා මේ බුරුල් පසකට හෙල්ලකින් දමලා ඇන්නොත් ඒ හෙල්ලේ බහිනවනේ බක්කාල බුරුල් පසේ. එතකොට බුරුමේ ඒක කිව්වේ නම් මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ. එයාගේ ගෝලයා තමයි මට හුඟක් හම්බුනේ පණ්ඩිස්වාංශේ ඉස්වාංශ කියනවා අපි කෑම කන වෙලාවේදී කෑම මේසේ තඹපු අල කෑලි ටිකක් තියලා තියෙනවා කියලා හිතමුකෝ. අපි අර ඈත තියෙන අල කෑලි වලට ගෑරිප්පුවක් තියලා ඒක අල කෑලකට මෙහෙම තද කරනකොට ඒකේ අල කෑල්ලේ கிඳා බහිනවද නැද්ද කියලා ගෑරිප්පුව අතේ තියෙන කරන්න වැටහෙනවනේ. ඒ වගේම ඊට පස්සේ ගෑරිප්පුව ගන්නකොට අල කෑල්ලේ එනවනේ. යම් වෙලාවක අල කෑල්ල දැවටුනේ නැත්තම් අපිට තේරෙනවනේ ලිහිසල ලිහිටලා ගියයි කියලා. ලිස්සලා ගියයි කියලා. අන්න ওই දෙකේ වෙනස කෙනෙකුට මට සතිය පිහිටියාද නැද්ද කියලා කියන්න පුළුවන්. අපි යම් අරමුණකට හිත යදවව නම් ඒ අරමුණේ கிඳා බැස්සනම් අරමුණේ හිත දැවටෙන ගතියක් තියෙනවා. අරමුණේ හිත කිදා බහින ගතියක් තියෙනවා අපව ගන්නකොට අරමුණ දැවටිලා එනවා ගෑරපුවේ මේ අල කෑල්ලක් පැපොල් කෑල්ලක් දැවටිලා ඉන්න වගේ. ඉතින් අපි දයත මෝරගෙන ගැව්වට මේ ගෑරපුවෙන් එහෙම දැවටින්නේ නැහෙනි. අපි දන්නවා ඒකේ කෝණයක් තියෙනවා. ඒ කෝණයට තියලා ගෑරපි දැතිත් ඇදට තියෙන ගාන්ට මෙහෙම තද කරනකොට අර කර කාගෙන බහින හැටි. ආන් මේ වගේ එකක් තියෙනවා සතියේ අරමුණට තිබ්බනම් හිත ඒ අරමුණ දිගේ මෙහෙමීට බහිනවා. එතකොට අර මේ පැනිලි, ලෙස්සිලි වෙන අරමුණු බැලිලි මොකුත් වෙන්නේ නැහැ. එතකොට ඒකට අපි පළවෙනි ලක්ෂණයේ වශයෙන් කියන අපිලාපන ලක්ෂණ එතකොට සතිය. සතිය නැත්තම් පොළාපයින් ගතිය තමයි තියෙන්නේ. දෙක පෙන්නනවා අසම්මෝස රස. මේ බැස්සේ අල කෑල්ලටද නැත්තම් නැද්ද කියන එක. එහෙම නැත්නම් මේක පැපොල් කෑල්ලක්ද කියන එක පිළිබඳ සැකයක් නැහැ. දැන් මගේ මේ හිත ගියේ ආස්වාසිරද කියලා ප්‍රස්වාසිරද කියලා සැකයක් නැහැ. ආස්වාසිර ගියා නම් කොච්චර පිරිසිදුද කියන එක ප්‍රස්වාසය නෙවෙයි කියලා පැහැදිලි එතරම්. මගේ හිත ගියේ වම කයට නම් ඒක දකුණ නෙවෙයි කියලා ආයෙ වෙන කියන්න දෙයක් නැහැ. හොඳට ඕම් පැහැදිලි. අන්නේ වගේ මේ අසම්මෝස භාවය සම්මෝසාව කියලා කියන්නේ මේ හිත තිබ්බා වමට තිබ්බද දන්නෙත් නැහැ දකුණ තිබුණ දන්නෙත් නැහැ ආස්වාදෙත් දන්නෙත් නැහැ ප්‍රසවාසෙත් දන්නේ. එහෙම දෙයක් නැහැ සතිය. ඡන්දී ගල බේරුවා වගේ මම ආස්වාස වේලාවේ සතිය පැවැත්වුවා නම් සතිය පිහිටියේ නැන්න සතිය පිහිටියා නම් ඒ පැහැදිලිව කියන්න පුළුවන්. යන්නේ කොහෙද මල්ලේ පොල් බෑ. අන්න ඒක තමයි සත්‍ය කර දෙන කෘත්‍ය අපිට.